අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ සල්ලේක පරයය. සල්ලේක පරයය කියලා කියන්නේ කෙලෙස් ධර්ම දුරු කරන්නා වූ ක්‍රමය. කාරණා පෙන්නනවා 44ක්. ඊළඟට සල්ලේඛය කරන්න දේශනාවේ කියනවා පරේ විචිකිච්ඡී භවිස්සanti මයමෙත්ත තින්න විචිකිච්ඡා භවිස්සාමීති සල්ලේඛෝ කරණියෝ මේ ලෝකේ අනුන් බුද්ධාදී අටතැන්හි විචිකිච්ඡාවෙන් යුක්තව වාසය කරනවා නමුත් ඒ ස්ථානයේහි මං ඒ විචිකිච්ඡාව දුරු කරගෙන වාසය කරනවා කියලා සල්ලේඛේ කරන්න කියනවා විචිකිච්ඡාව කියන්නේ සැකය සැකය කියලා කියන්නේ සැකය කියලා කියන්නේ පාපයක් නෙවෙයි පිනතට. පැහැදිලිද? ඒ කියන්නේ බුද්ධාදී යටතැන්හි සැක කරන්න කියන එක නෙමෙයි. බුදුදහමේ ඕනතරම් ඉඩ තියෙනවා පින්නතුනේ විමසන්න. සැක කරනවා කියන තැනින් තමයි විමසනවා කියන එක ආරම්භ වෙන්නේ. තරම විමසීම ආරම්භ වෙන්නේ යම් සැකයකුත් එක්කනේ. සැකය කියන එක අපිට ඇති වෙන්න පුළුවන්. ඒක වරදක් නෑ. හැබැයි ඒ සැකය පවත්වා ගැනීම නම් වරදක්. ඒ සැකය බුද්ධාදී අටතැන්හි ඇතිවෙලා ඒක දිගුකාලීනව පැවතුනොත් නම් ඒකේ අනර්ථය නිමක් නැහැ. ඉනිසා සැකයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ සැකය වහාම ධර්මයේ ඔස්සේ දුරු කරගන්න තමන් වගබලා වගබලා ගන්න ඕනේ. බුද්ධාදී අටතැන්හි සැකයක් නැතිව මෙතනමයි පිහිට කියන නියමයට ආපු කෙනාට තමයි එතනින් එහා පැත්තේ ධර්මකාරණයට පියවර තියන්න පුළුවන් වෙන්නේ පින්නතුනේ. ඊළඟට කියනවා පින්වත්නි සල්ලේක කළ යුතු අනික් කාරණය. පරේ කෝදනෝ භවිස්සanti මයිමෙත්තා කෝදනා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. මේ ලෝකේ අනුන් නිරන්තරව කිපෙන සුළු අය. හැබැයි ඒ කිපෙන සුළු අය අතර අපි නොකිපී ඉන්න ඕනේ කියලා හිත සංයමයටපත් කරන්න කියනවා. මේ කියන්නෙම නැවත නැවත පින්නතුනේ මං ක්‍රෝධ කරන්නේ කිව්වට මේ හිතේ තිබෙන කෙලෙස් ධර්ම දුරු කරන ක්‍රමය. තමන්ගේ අතුලාන්ත සංයමයක් ඇති කරන ක්‍රමය. මේ ක්‍රෝධය කියන එක උපමාවක් තියෙනවා වම්මික කියන සූත්‍රයේදී මැඩියෙකුට. මේ මැඩිය කියලා කියන්නේ පින්නතුනේ ඇතමෙක් කියනවා අර ගෙයි ඉන්න ගෙම්බෙක් එළියට දාපුවාම නැවත ගේ පැත්තම හැරිලා එන නිසා ක්‍රෝධය ඊට උපමා කළා කියලා. නමුත් දේශනාවේ නම් සඳහන් වෙන්නේ එහෙම එකක් නෙමෙයි. දේශනාවේ කියනවා මේ ක්‍රෝධය උපමා කළා මැඩියෙකුට ඒ මැඩියා පින්නතුනේ විශාල මැඩියෙක් නෙවෙයි කියලා. ඔය කොළරොඩු අස්සේ ඉන්න ඊටාම පුංචි මැඩියෙක්. ඒ කොළරොඩු ටික හරි අවුස්සනකොට මේ මැඩියා මොකද කරන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ ශරීරේ පුම්බන්න පටන් ගන්නවා. පුම්බලා පුම්බලා දැන් මේ මොකද පිම්බෙන්නේ? ක්‍රෝධය. මේ ක්‍රෝධයෙන් උපමා කරන්නේ. දැන් මේ මැඩියා පිම්බිලා පිම්බිලා පිම්බිලා පිම්බිලා මොනතරම් පිම්බෙනවද කිව්වොත් එහෙම පිම්බිලා පිම්බිලා බඩ බිමට වදිනවා අතපය උඩට යනවා. يعني දැන් අතපය පොළවේ පිහිටලා නැහැ. දැන් පොළවේ වදින්නේ මොකද්ද? බඩ කොටස. දැන් මෙහිම පිම්බුණාට පස්සේ මේ ගෙම්බට මොන අනතුරක් ආවත් පැනගෙන යන්න පුළුවන්ද? පැනගෙන යන්න බෑ. මොකද අත් කකුල් ටික දැන් තියෙන්නේ උඩ. දැන් ඕනනම් උකුස්සෙකුට එහෙම ඇවිල්ලා සැනකින් දැහැගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මේ ක්‍රෝධය කියන එක ඇති වුණාට පස්සේ පින්නතුනේ අපිට යා ගන්න බැරි වෙනවා. කුසලයට යහපතට නිවනට යා ගන්න බැරි වෙනවා. මායя දැහ ගන්නවා මේ මොහොතේ. ඊළඟට කියනවා පින්නතුනේ පරේ උපනාභිහි භවිස්සanti මයිමෙත් අනුපනාභිහි භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. ඒ කියන්නේ මොකද්ද? මේ ලෝකේ සමහර අය ක්‍රෝධේනුත් ඔබට යනවා. ක්‍රෝධේනුත් එහාට. ඒ කියන්නේ බැඳගත්තු වෛරය. සමහර විටකදී ಜಾති ಜಾතිත් බැඳගත්තු වෛරයකට යනවා. හරියට කාලි යක්ෂණිය වගේ. කාලියක්ෂණිය වගේ. එතකොට එයාලා මේ වෛරේ බැඳගෙන යන්නේ පින්නත් බැඳගත්තු වෛරේ, බද්ධ වෛරේ. භවයෙන් භවයේ එකිනෙකා එකිනෙකා මරාගෙන මරාගෙන කාගෙන පින්නතුන මේ වෛරේ පිරිමහා ගන්නවා. එදා කාලේ යකින්නගේ ඒ වෛරේ සංසිඳුණා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච නිසා. ඒ නොවුනනම් නේ මෙන්න මේ බැඳගත්තු වෛරයක් බවට පත් නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේසංන සම්මති. අහවල මට මෙහෙම කළා මෙහෙම කළා කියලා ඒ කල කී දේවල් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න වෙන්නේ ඒ වෛරයේ ස්ථාවර වෙන එක බැඳෙන එක. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා එකකට එකක් එකකට එකක් පැහැහිලා එනවද නැද්ද? පැහැහිලා එනවා. ඊළඟට පින්වත්නි පරේ මක්කී භවිස්සන්ති මයමෙත්ත අමක්කි භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනුන් ಗುಣමකුවෝය නමුත් මම ಗುಣමකු වෙන්නේ කියලා පින්වත්නි සල්ලේක ඇති කරන්න කියනවා. ඒ කියන්නේ අනුන්ගේ ගුණය මතනවා මේ ලෝකයයි. සමහර විටකදී තාම සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගුණය මකලා දානවා. මකලා දානවා කියලා කියන්නේ ඔය මහාන්ත සත්පුරුෂයෝ කියලා අර ගුණය පින්නතුනේ යටපත් කරනවා. ඊළඟට කියනවා පරේ පලාසී භවිස්සාමාති මයමෙත්ත අපලාසී භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පින්වත්නි ඇතැම් අවස්ථාවන් වලදී මේ ලෝකේ අන්‍යයෝ යුගග්‍රාහයත්තෝ වන්නාහුය මෙහිදී අපි යුගග්‍රාහ නැත්තමෝ වන්නෙමුයි සල්ලේකය කළ යුතුය කියන්නේ මේ ලෝකේ මේ එක් එක් කෙලෙස් මට්ටම් පින්වත්නි පෙන්වන්නේ එක් එක් කෙලෙස් මට්ටම් දැන් මුලින් කිව්ව මොකද්ද ක්‍රෝධය ඒ ක්‍රෝධයෙන් එහා පැත්තට ගියපුවාම බද්ධ වෛරය. ඊළඟට පින්වත්නි ಗುಣ මකු භාවය. ಗುಣ මකු භාවයෙන්ුත් පින්නතුනේ එහා පැත්තට ගියපුවාම පින්වත්නි පලාසය කියන්නේ යුගග්‍රහ ඇති බව එකිනෙකා සමග පින්වත්නි නොරුස්නා භාවය. කිනෙකා කෙරෙහි නුරුස්නා භාවයකට එනවා. අන්න ඒ එකිනෙකා අතර නුරුස්නා භාවයකින් යුක්ත වූ ලෝකයේ අපි එසේ නොවීමු කියලා සංයමය සල්ලේකය ඇති කරගන්න ඕනේ කියනවා. පරේ ඉස්සුකේ භවිස්සanti මයමෙත්ත අනිස්සුකේ භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනුන් ඊර්ෂ්‍යා කරන අය ඊර්ෂ්‍යා කරන ලෝකයේ මම ඊර්ෂ්‍යා නොකර ඉන්නවා කියලා පින්වත්නි සල්ලේකේ ඇති කරගන්න කියනවා. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ධනයට, නිලයට, බලයට, ඒ ගුණයට සීලයට, ගුණයට ආදීටත් පින්නතුනේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ නිසා පින්වත්නි ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූ ලෝකයේ මම ඊර්ෂ්‍යාවෙන් තොරව වාසය කරනවා කියලා පින්වත්නි සල්ලේක ඇති කරගන්න ඕනේ. නැවත කියනවා මේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන එක් එක් කෙලෙස් ධර්මයෝ දුරු කරගන්න. එක් එක් කෙලෙස් ධර්ම දුරු කරගන්න. අනික් අය ධානයන්ටපත් වෙලා කෙලෙස් තියාගෙන නමුත් ධානයේ සුවය කල්නේකේ හැටියට සලකගෙන අතරමං වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ సంతානයේ සැඟව පවත්නා වූ කෙලෙස් ධර්ම පවා අයින් කරගන්න. පැහැදිලි නේද? ඒ කියන්නේ හරියට මොන වගේ දෙයක්ද? අපි හිතමු යම්කිසි කෙනෙක් අපිට දෙනවා පින්නතුනේ යම්කිසි ඊටාම අගනා සලුවකින් වෙලලා උතලා යම්කිසි භාණ්ඩයක් හැබැයි ඇතුළාන්තේ තියෙනවා ඊටාම නිස්සාර දේවල්. දැන් අපි මොකද කරන්නේ? ආ මේකේ ඇත්තනම් හරි හොඳ දෙයක් කියලා අරක අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඕක අවබෝධය නෙමෙයි. බලන්න කියනවා මොකද්ද? ඇතුළාන්තේ තියෙන්නේ මොනවද කියලා. ඒවා එකින් එක අයින් කරන්න කියන ඕන නැති දේවල්. කොච්චර නිර්වෘල් ප්‍රතිපදාවක්ද මේක. ඊළඟට කියනවා පරේ මච්චරී භවිස්සන්ති මයමෙත්ත අමච්චරී භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අන්‍යෝ මසුරෝ හැබැයි මසුරන් අතර මම නොමසුරු කෙනෙක් වෙනවා කියලා මච්චරී කියලා කියන්නේ ලෝභය කියන එකට වඩා වෙනස් එකක් මසුරුකමයි ලෝභයයි වෙනස් මොකද්ද වෙනස දැන් අපි කියනවා නේද අනේ උච්චර තියෙද්දිත් මොනවද ওই තරම් මසුරුකම කියලා ඇත්තටම මසුරුකම කියන එක ඇති වෙන්නේ යමක් තියන අයට තමයි දැන් මච්චරිය කෝසිය කියලා සිටුවරයෙක් හිටියේ. මච්චරිය කෝසියේ සිටුවරයා කියලා කියන්නේ යමක් නැති කෙනෙක් නෙවෙයි. මසුරුකමේ ස්වභාවය තමයි තියෙනවා. ඒ තියෙන දේවල් පින්නතුනේ අල්ලා ගන්නා ස්වභාවය මසුරුකම. පැහැදිලි නේද? මසුරුකම ඇති වෙන්නේ තියන අයට තමයි පින්නතුනේ මොකක් හරි. මසුරුකම ඇති වෙන්නේ හිම අයට. ඊළඟට කියනවා පරේ සඨා භවිස්සන්ති මයිමෙත්ත අසටහ භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකයේ අන්‍යෝ කෛරාටිකයෝ හැබැයි කෛරාටික ලෝකයේ අපි කෛරාටිකයෝ නොවීමු කියලා සල්ලේකයක් ඇති කරගන්න කියනවා මෙතන කෛරාටිකකම කියලා කියන්නේ ඍජුවම පැහැදිලිවම මෙතන කෛරාටිකකම කියලා කියන්නේ මේ ධර්මමාවතේ කෛරාටිකකම් තියෙනවා මේ පෙන්වන්නේ සාසනික ප්‍රතිපදාව ඇතුලේ පින්නතුනේ ඒ කියන්නේ තමන් නොලැබූ ඵලයන් ලැබුවා කියලා කියනවා. කෛරාටිකකම් කරනවා. තමන් යම්කිසි විදිහක අපි හිතමු දැන් භාවනාවක් කරනවා. යම්කිසි දෙයක් මෙන්න මේ ආකාරයෙන් ආලෝකයක් දැක්ක කියලා සමහර වෙලාවකදී නොදකපු දේවල් කියමින් පින්වත්නි කෛරාටිකකම් කරනවා. සමහරට ඒකේ ලාභ බලාපොරොත්තුවක් හරි මොකක් හරි එහෙම තියෙන්න පුළුවන්. කෛරාටිකකම් කරනවා සාසන ප්‍රතිපදාව ඇතුලේ. පරේ මායාවී භවිස්සanti මයමෙත්ත අමායාවී භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ සාසන ප්‍රතිපදාවේදී සමහරු මායාකාරී මුලා කරනවා නුඹ හැබැයි මං එසේ නොකරෙමි කියලා සල්ලේකයක් ඇති කරන්න කියනවා මේ සියලු කාරණා එකතු වෙනකොට අපි අපි මොන තරම්නම් අව්‍යාජ సంతානයකින් වාසය කරයිද කියලා හිතලා බලන්න ද්වේෂ සිතක් නැහැ ඊර්ෂ්‍යා සහගත සිතක් නැහැ කෛරාටිකකමක් නැහැ, මායාකාරී ස්වභාවයක් නැහැ. කෙනෙක්ගේ ಗುಣ මකු භාවයක් නැහැ. මේ ටික අනුව අපේ හිත මේ සියලුම සල්ලේකේ අපි ඇති කරගත්තොත් මේ වෙනකොට අපේ සිත මොන ස්වභාවයක පවතීද? ඊළඟට කියනවා පින්වත්නි තවත් කාරණයක් මොකද්ද? පරේ තද්ධා භවිස්සන්ති මයමෙත් අත්තද්ධා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අන්‍යයෝ තද බැව් ඇති අය. කියන්නේ තදයි. අදහස් වශයෙන් හරි තදයි. තද ගති. ඒ තද ගති ඇති. ඒ කියන්නේ මෘදු ගති නැහැ. රළු තද ගති තමයි තියෙන පින්නන්දි. දැඩි. ඒ තද ගති ඇත්ත වුන් අතර අපි තද ගති නැතිව ඉන්න ඕනේ කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා. මේ අපිට කරන්න තියෙන වැඩ කොටස්. ඊළඟට පරේ අතිමානී භවිස්සanti මයමෙත්ත අනතිමානී භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අන්‍යයෝ අතිමානෙන් යුක්තයි අතිමානෙන් යුක්තයි අපි එසේ අතිමානෙන් යුක්ත නොවීමු කියලා පින්වත්නි සල්ලේඛයක් ඇති කරගන්න කියනවා අධික මානෙ නැති වෙමු කියලා සල්ලේඛ ඇති කරගන්න කියනවා මේ මානය සාමාන්‍ය ලෞකික ලෝකයේදී ධන දාන්‍ය ආදීනි සත් උපදින්න පුළුවන්. නමුත් සාසන ප්‍රතිපදාවේදී පින්නතුනේ තමන්ගේ ධර්මඥානෙ පිළිබඳ ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සිවුරු පිරිකරාදී පිළිබඳව ඇති වෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ දායකකාරකාදීන් පිළිබඳව ඇති වෙන්න පුළුවන්. තමන්ගේ විහෙර විහාර පිළිබඳව ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සීලය පිළිබඳව ඇති වෙන්න පුළුවන්. බලන්නකෝ. ඊළඟට නිපදවන්නා වූ යම් යම් පින්වත්නි දෙවැස් ඉපදවීම වගේ දේවල් ඒ වයින් පින්නතුනේ මානෙ උපද්දව ගන්න පුළුවන් අනුරුද්ධහාමුදුරුවන්ට වුණා වගේ එතකොට බලන්න පින්වත්නි කෙලෙස් නසන්ඩ මානෙ නසන්ඩ වදාළ ධර්මයකින්ම අපිට මානෙ උපදින තැන් තියෙනවා ඊළඟට කියනවා පින්වත්නි පරේ දුබ්බචා භවිස්සන්ති මයිමෙත්ත සුබ්බචා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අන්‍යය දුර්වචයෝය අපි සුවචයෝ වෙමු කියලා. සුවචෝ චස්ස මුදුවන්තිමානි කියන්නේ දුර්වච කියන්නේ අනුන්ගේ වචනය අනුන්ගේ අවවාදය ඉවසන්නේ නැතිකම. සමහර විටකදී අනුන්ගේ වචන අනුන්ගේ අවවාද ඉවසන්න හැමෝටම බෑ පින්නතුනේ. දැන් අංගුත්තර නිකායේ තියෙනවා කලුංක කියලා සූත්‍රය. මේ ලෝකේ අශ්ව කලුංකයන් කීප දෙනෙකුත් පුරුෂ කලුංකයන් කීප දෙනෙකුත් බුදුහාඳුරෝ පෙන්නනවා. සමහර අශ්වයෝ ඉන්නවා පින්නතුනේ. හා යන් කියලා කෙවිටි පහර දීපුවහම යන්නේ නැහැ. පින්වත්නි උඩ පැනලා පස්සා කකුල් දෙකෙන් කරත්තට ගන්නවා. අන්න ඒ වගේ මිනිස්සු ඉන්නවා කියනවා. අවවාදයක් කළාම මට කියන්න තමසේ කවුද කියලා අහනවලු. ඒ අර හරියට පස්සා කකුල් දෙකෙන් කරත්තට ගැහුවා වගේ කියනවා. ඉතින් මේ වගේ ඊටාම මනහර දේශනා මේවා පින්වත්නි අපි කාටත් අතිශය වැදගත් පණිවිඩ සලසන නමුත් ඒ සියලු දේශනා මේ විවරණය කරන්න වෙලාව නෙමෙයි. සමහරව අනුන්ගේ අවවාද ඉවසන්නේ කුපිත වෙනවා. මට කියන්න කලින් ඔයා හදාගන්න කියනවා. මට කියන්න ඔයා කවුද කියලා අහනවා. ඔයා මොනවද දන්නේ කියලා අහනවා. දුර්වචභාවය කියන්නේ ඒකට පින්නතුනේ. පිස්සුවච වෙන්න ඕනේ. ඊළඟට පරේ පාප මිත්තා භවිස්සanti මය මිත්ත කල්යාණ මිත්තා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අනුන් දේවදත්ත හාමුදුරුව වැනි පාප මිත්‍රයෝ ආශ්‍රයේ ඉන්නේ. හැබැයි මම කල්යාණ මිත්‍රාශ්‍රයේ ඉන්න ඕනේ කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා. පරේ පමත්තා භවිස්සන්ති මයමෙත්තා අපමත්තා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අනුන් ප්‍රමාදීවයි වාසය කරන්නේ මම අප්‍රමාදීව ඉන්නවා කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා. එතන ප්‍රමාදේ කියලා කියන්නෙම පින්වතුනේ දේශනාවේ කියනවා දස අකුසලයෙහි ඇලී වාසය කිරීමයි. ප්‍රමාදේ කියලා කියන්නේ මොකද්ද? එතන දස අකුසලයෙහි ඇලී ගැලී වාසය කිරීමයි. එතන ප්‍රමාදේ කියන්නේ. එහෙනම් අප්‍රමාදීව ඉන්න ඕනේ කියනවා. ඒ කියන්නේ දස අකුසල කර්මපතයෙන් තමන්ගේ සිත ගලවාගෙන ඈත් කරගෙන වාසය කරන්න ඕනේ කියනවා. ඊළඟට පරේ අස්සද්දා භවිස්සන්ති මයමෙත්ත සද්දා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අන්නයෝ අශ්‍රද්ධාවන්තයෝය බුද්ධාදී උතුම් රත්නත්‍රේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටාගෙන නැති අයයි මතක තියාගන්න ශ්‍රද්ධාව කියන වචනේ කතා කරන්න පුළුවන් තුනුරුවන මුල් කරගෙන විතරයි. ඒ කියන්නේ තුනුරුවනෙන් පරිබාහිරව ශ්‍රද්ධාව කියන වචනේ පින්නතුනේ පාවිච්චි කරන්න බෑ. සමහර කෙනෙකුට කියන්න පුළුවන් උදාහරණයකට යම්කිසි කෙනෙක් කාර්යාලයකට යනවා එයා ඒ කාර්යාලයට ගිහිල්ලා ඒ කාර්යාලයේ වැඩ ටික පිළිවෙලට નિරවුල්ව කරන්න නම් ඒ කාර්යාලය පිළිබඳව එයාට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ කියලා. එහෙම කියන්න බෑ පිටුතුනි. ශ්‍රද්ධාව කියන වචනේ යොදන්න පුළුවන් තුනුරුවන පිළිබඳවම පමණයි. මොකද ඒ ශ්‍රද්ධාව කියන එක පින්නතුනේ ඒ ශ්‍රාවකයාව ප්‍රඥාවට ඔසවා තබනවා. කුසලපතේහි යොදනවා පින්නතුනේ. දැන් අර තැන්වල පින්නතුනේ ශ්‍රද්ධාව කියලා කිව්වොත් ඒක සමහර විටකද කුසල ධර්මපතේට යොදවන්නේ යොදවන්නේ නැති වෙන්න පුළුවන් නේ. පැහැදිලිද? එතකොට දැන් ඒක අනිත් පැත්තට ගත්තොත් එහෙම පින්වත්නි යම් කිසි කෙනෙක් ගවඝාතකාගාරයක් තියෙනවා. ඒ ගවඝාතකාගාරේ දිනෙන් දින දියුණු කරගන්න නම් මේ ඒක කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් කරන්න ඕනේ කිව්වොත් ඒක නොපිටට පෙරලෙනවද නැද්ද? නොපිටට පෙරලෙන එක නිසා ඒ වගේ තැන්වලදී ඒ කියන්නේ තුනුරුවණෙන් පරිබාහිරව ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරන එක මේ ධර්ම ක්‍රමයට පටහැනි. ධර්ම සම්ප්‍රදාය තමයි පින්නතුනේ ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි වෙන්න පුළුවන් තුනුරුවන පිළිබඳවමයි. ඊළඟට කියනවා පරේ අහිරිකා භවිස්සanti මයමෙත්ත හිරිමනා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකයේ අනෙක් අය පාපේට ලැජ්ජාවක් නැති අයයි පාපේට ලැජ්ජාවක් නැති අයයි නමුත් මේ ලෝකයේ මම පාපේට ලැජ්ජාව ඇති කෙනෙක් වෙනවා කියලා පින්වත්නි සල්ලේකේ ඇති කරගන්න කියනවා ඊළඟ එකක් බලන්න පරේ අනුත්තාපි භවිස්සanti මයමෙත්ත උත්තාපි භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ අනෙක් අය පාපේට බය නැති අයයි මම ඒ අය අතර පාපේට බය ඇතිව වාසය කරනවා කියලා සල්ලේකේ කරන්න කියනවා දැන් කාරණා දෙකක් පාපේට ඇති ලැජ්ජාව එකක් පාපේට ඇති බය තව එකක් කොතැනද බය ඇති වෙන්න ඕන කොතැනද ලැජ්ජාව ඇති වෙන්න ඕන පාපේහි එයි මේ පාපේහි බය ලැජ්ජාව කියන එක එකට යොදලා නැත්තේ පින්වතුනේ එතන හේතුවක් තියෙනවා. පාපේහි ලැජ්ජාව කියන එක උපද්දව ගන්න ඕන පින්වතුනේ ඒ පාප කර්මය කරද්දී අපි ලැජ්ජ වෙන්න ඕන ඒ පාප කර්මයට පින්නතුනේ. බුද්ධ ආදී උත්තමයෝ නිඳා කළ නුවණැත්තෝ බැහැර කරන නීච පහත් කර්මයක් අපි කරනවා කියලා ඒකට ලැජ්ජාව ඇති කරගන්න ඕන කර්මය කරද්දී. කර්මය කියන්නේ කිරීමනේ. ඒ කිරීමේදී තමයි පින්නතුනේ ඒ පාපය කිරීමේදී තමයි ලැජ්ජාව ඇති කරගන්න ඕනේ කරන්න. එතකොට පාපයට බය ඇති කරගන්න කියන්නේ මොකද්ද? ඒ කර්මයේ විපාකයේ කෙරෙහි තමයි බය ඇති කරගන්න ඕනේ. වැටෙනවද? පාපයේහි ලැජ්ජා බය ඇති කරගන්න කියන්නේ මොකද්ද එහෙනම්? කර්මයේ කෙරෙහි ලැජ්ජාවත් විපාකයේ කෙරෙහි බයක්. ඒක තමයි මෙතන කියන්නේ. ඊළඟට කියනවා පරේ අපස්සුතා භවිස්සanti මයමෙත්ත බහුස්සුතා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. අනුන් අල්පස්ෘතයෝය ඒ අල්පශ්‍රුතයන් අතර මං බහුශ්‍රුතෙක් වෙනවා කියලා සල්ලේඛය ඇති කරගන්න ඕනේ. මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. ඔය ඇත්තන්ගේ හිත බේරගන්න. අනුන් අල්පශ්‍රුතයෝය මම බහුශ්‍රුතයෙක් කියලා හිතුවොත් නම් පින්නත් නේ එතනින්ම කෙලෙස් ධර්මයේ උපදිනවා. මම බහුශ්‍රුතයෙක් වෙනවා කියලා ඒ තවදුරටත් හික්මෙන්න ඕනේ. මෙතන මේ අපිට පාර හදන්නේ අත්ත්ොක්කංශණයට සහ පරවම්භණයට නෙමෙයි. ඒ කියන්නේ අනුන් පහත්කට සැලකීමට හා තමන් උසස් යයි සලකා ගැනීමට නෙවෙයි මේ කාරණා ටික කියන්නේ. අනික් අය ප්‍රාණඝාත කරනවා මං නම් කරන්නේ. එහෙම එකට නෙවෙයි. ප්‍රාණඝාත කරන ලෝකේ මං නොකර ඉන්න වීරිය කරන්න ඕනේ කියලා තමන්ව සකසගන්නයි මේ කියන්නේ. පැහැදිලිද? තමන් උසස් කියලා සලකා ගන්න නෙවෙයි තමන් පහත් නොවි රැකගන්න තමයි මේ කාරණා ටික කියන්නේ. එතකොට අනුන් අල්පස්ෘතයෝය, අන්නේව අල්පස්ෘතයෝය. දේශනාවේ කියනවා මෙතන අල්පස්ෘත කියලා කියන්නේ ටිකක් දන්න කියන අදහස නෙමෙයි කිසිවකුත් නොදන්න අදහසයි කියලා යොදා ගන්න කියලා. මෙතන මේ ස්ථානයේදී අන්‍යයෝ අල්පශ්‍රුතයෝය කියද්දී එතනින් අදහස් වෙන්නේ ටිකක් දන්නවා කියන එකම නෙමෙයි නොදන්නවා කියන අර්ථයෙහි මේ කාරණේ ගන්න කියනවා. අනෙක් අය ධර්මය දන්නේ නැත්තෝය ඒ දන්නේ නැති අය අතර මම ධර්මය දැනගන්න දන්න කෙනෙක් වෙනවා කියලා සල්ලේකේ කරන්න කියනවා. ඊළඟට පින්වත්නි සල්ලේක ඇති කරන්න කියනවා පරිකුසීතා භවිස්සanti මයමෙත්ත ආරද්ධ විරියා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අන්‍යයෝ කුසීතයෝය කුසීතයාගේ ස්වභාවය තමයි දැන් වැස්සයි වැඩ කල් දානවා දැන් පායන වෙලාව අවුස්සරයි ක්ලාන්ත ගතියයි කියලා වැඩ කල් දානවා බඩගිනි වෙලාවට තව කාලත් නැහැ කියලා වැඩ කල් දානවා කාලා ඉවර වුණාම මේ කෑව විතරයි කියලා වුණ පින්නතුනේ දැන් භාවනා කරන්න පුළුවන්ද? දැන් නිදිමත එන වෙලාවනේ කියලා එහෙම පින්නතුනේ ප්‍රමාද කරනවා. ඊළඟට යම්තම් ලෙඩක් හැදිච්ච වෙලාවක අපෝ දැන් භාවනා කළොත් මේවා කරන්න ගියොත් ලෙඩ වැඩි වෙයි කියලා වුණ පින්නත් කුසීතයක් අල් දානවා. ඊළඟට පින්නත් ලෙඩ අමාරු වෙලාවක නම් මෙච්චර ලෙඩ වෙලා ඉඳිද්දි පුළුවන්ද ඕවා කරන්න කියලා පින්නතුනේ කල් දානවා. දැන් ලෙඩේ හොඳ වුණාම දැම්ම මෝක කරන්න බෑ ආපහු ලෙඩ වෙයි කියලා පින්නතුනේ ආයෙත් කල් දානවා. මෙන්න මේ වගේ පින්නතුනේ කුසීතයගේ ස්වභාවය තමයි මේ ධර්ම මාවත මොන මොන හේතු කියලා හරි පින්නතුනේ අතපහු කරනවා. ඒ කුසීතයන් අතර අපි අරඹන ලද වීරයක් ඇති ශ්‍රාවකයෝ වෙන්න ඕනේ කියලා සල්ලේකේ කරන්න ඕනේ. ඊළඟට පරේ මුට්ටස් සති භවිස්සන්ති මයමෙත්ත උපට්ඨිත සති භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අන්‍යයෝ සිහිමුලා ඇත්තෝය සිහිනුවණින් ජීවත් වෙන අය නෙමෙයි. මනාකොට මම සිහිනුවණින් ජීවත් වෙනවා කියලා පින්වත්නි සල්ලේක ඇති කරගන්න කියලා. පරේ දුප්පඤ්ඤා භවිස්සanti මයිමෙත්ත පඤ්ඤා සම්පන්නා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. මේ ලෝකේ අන්‍යයෝ දුෂ්ප්‍රඥයෝය. විදර්ශනා ප්‍රඥාවක් නැත්තෝය. ඔවුන් අතර මම විදර්ශනා ප්‍රඥාවක් වඩන කෙනෙක් වෙන්න ඕනේ කියලා පින්වත්නි සල්ලේකේ ඇති කරගන්න ඕනේ කියනවා. අන්තිමේදිම කියනවා පරේ සම්දිට්ටි පරාමාසී අදානග්ග අදානගාහි දුප්පටිනිස්සග්හි භවිස්සanti මේ ලෝකේ අන්‍යයෝ සම්දිට්ටි පරාමාසී ස්වකීය දෘෂ්ටියෙහිම බැසගෙන ඉන්නේ. තමන්ගෙම දෘෂ්ටිය පරාමර්ශණය කර කර තමයි ඉන්නේ මමම හරි මමම හරි මං කියන මතේම තමයි හරි එයා කාගෙන් ධර්මයක් ඇහුවත් ඒ ධර්මයේ බැහැරින් තියලා Tamange මතේ ඇතුලෙන් තියාගෙන තමයි බලන්නේ. ඒ ධර්මය ඒක පෑහෙන්නේ නැත්තම් වැරදි උනේ Tamange මතේ වුණාට Tamange මතේ තියාගෙන මගේ මතේට අරක ගැලපෙන්නේ කියලා ඒ කාරණේ අයින් කරනවා. වැටෙනවද ඔබට? Taman දෘෂ්ටිගත වුණාම Tamange මතේ බැසගත්තම මොකද වෙන්නේ? ඒ මතේ එළියෙන් තියලා සසඳන්නේ ඒ මතේ ඇතුලේ තියාගෙන බුදු කෙනෙක් වදාළ ධර්මයක් වුණත් එළියෙන් තියාගෙන තමන්ගේ මතය එක්ක සංසන්දනය කරනවා. ගැළපෙන්නේ නැත්නම් තමන්ගේ මතය අයින් කරනවා නෙවෙයි තමන්ගේ එක එහෙමම තියාගෙන අර ධර්ම කාරණේ බැහැර කරනවා. ඊළඟට කියනවා පින්නත් දැඩි කොට ඒ දෘෂ්ටිය ගන්නවා. ඒ දෘෂ්ටිය අත්හරින්නේ නැහැ පින්නතුනේ. ඒ දෘෂ්ටිය අත්හරින්නේ අන්න ඒ ලෝකයේ මම දෘෂ්ටිගතිකව ඉන්නේ නෑ කියලා ඒ තමන්ගේ මතය සුවසේ බැහැර කරන්න පුළුවන් අවස්ථාවකට කියන්නේ මගේ මතය සුවසේ බැහැර කරන්න පුළුවන් කියලා හිත සල්ලේකයටපත් කරගන්න කියනවා. පින්නතුනි මේ කාරණා 44 සල්ලේක පර්යාය හැටියට පින්නතුනි සල්ලේක සූත්‍රයේදී දේශනා කරනවා. මේ කාරණා 44න් කරලා තියෙන්නේ ඉහත කිව් පරිද්දෙන් වස්ත්‍රය හෝදනකොට කුණු ඉවත්ව යන වැඩපිළිවෙලක්. සෝදන්නේ වස්ත්‍රයයි. ඉවත් වෙන්නේ වස්ත්‍රය නෙවෙයි ඉවත් වෙන්නේ කුණු. වෙනත් වෙනත් ධානයන්ට සමවැදිලා ඒ ධානයන්ගෙන් කෙලෙස් යට කරගෙන මම සල්ලේකයටපත් උනා කියලා මුලා වෙලා ඉන්නකොට අදිමානයෙන් බුදුරජාණන් වහන්සේ ඒක අදිමානයක් හැටියටම පෙන්නලා ඒ సంతානය තුලේ බලපවත්වන්නා වූ කෙලෙස් ධර්මයන් එකින් එක එකින් එක එකින් එක සිහිනුවණින් දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ පාර කියනවා. සල්ලේක පర్యාය. ඊළඟට වින්වත්නි ඒ සල්ලේක පర్యායන්ගෙන් අමතරව අනතුරුව එන්නේ චිත්තුප්පාද පర్యාය. චිත්තුප්පාද කියන එකේ තේරුම සිත ඉපදවීම බුදුරජාණන් වහන්සේ වදාරනවා චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්ද මම කුසල ධර්මේහි සිටිවිල්ලක් ඉපදීම පවා බොහෝ උපකාර තියනවා කියලා දේශනා කරනවා කිව්වා. මේක හරිම වැදගත් පුංචි දේශනා පාඩයක්. අතිශය වැදගත් පුංචි දේශනා පාඩයක්. මොකද්ද? චුන්ද කුසලයක සිත ඉපදවීම පවා බොහෝ උපකාර තියෙන බවයි මම දේශනා කරන්න කිව්වා. ඒ කියන්නේ මම දානයක් දෙනවා කියලා සිත ඉපදීමම බොහෝ උපකාර ඇති දෙයක් සංසාරේ. දානේ දුන්නත් නැතත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහ කෝපන වාදෝ කායේන වාචාය අනුවිදීයනාසු. ඉතින් ඒ සිටිවිල්ල සිටිවිල්ලකට සීමා නොකර කයින් හරි වචනයෙන් හරි ඒ කරන්නා වූ කුසලය කළොත් ඒ ගැන කවරනම් කවරනම් ආනිසංසයක් කියන්නද කියලා අහපන්. ඒ කියන්නේ දානයක් දෙන්න ඕනේ කියලා සිතවිල්ල ඉපැද්දවීම පවා බොහෝ උපකාරයි. ඒ දාණය දෙන්න එන්න කියලා වෙන කෙනෙකුට අඬ ගැහුවොත් එහෙම ඒක මොනතරම් ආනිසංසද? එහෙම අඬ ගහ ඒ දාණය කයින් කළොත් දුන්නොත් ඒක මොනතරම් ආනිසංසද? මම ධර්ම ශ්‍රවණේ කරන්න ඕනේ කියලා සිතවිල්ල ඉපැද්දවීම පවා පින්නතුනේ බොහෝ උපකාරයි. ඒ ධර්ම ශ්‍රවණය කළොත් ඒ ආනිසංස ගැන කවර කතාවද? අනුන්ටත් ධර්ම ශ්‍රවණේ කරන්න එන්න කියලා එකතු කරගත්තොත් ඒ ආනිසංස ගැන කවර කතාද පින්නතුනේ චිත්තුප්පාද පර්යාය ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇයි මේ සිතක් ඉපදවීම පවා ඒ තරම් ಉಪකාරයි කියලා කියන්නේ හේතුව තමයි ඉස්සර වෙලාම පින්නතුනේ ඕනෑම දෙයකට සිද්ධ වෙන දේ තමයි සිද්ධ විය යුතු දේ තමයි සිත ඉපදවීම සීලයක් සමාදන් වෙන්නේ මම සිල් සමාදන් වෙන්න ඕනෑ කියලා සිතක් ඉපදීමෙන්මයි ධර්මයක් ශ්‍රවණය කරන්නේ මම ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනෑ කියලා සිතවිල්ලක් ඉපදීම නිසාමයි මම මේ ගිහි ජීවිතේ හැරදාලා උතුම් පැවිද්දට යන්න ඕනෑ කියලා දෙයක් කළොත් කරන්නේ සිත ඉපදවීම නිසාමයි පින්වතුනි මම ලෝතුරා සම්මා සම්බුදු වෙමි කියලා සිතවිල්ල ඉපදවීමමයි මේ ලෝක ධාතුවේ බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමේ කාරණය. ඒ පහළවන බුදුරජාණන් වහන්සේ අනන්ත අපරිමාණ ලෝක සත්වයා මේ අනන්ත දුක්ඛිත සංසාරෙන් අතමුදවාලන්නේ පින්නතුනේ මූලය මූලාරම්භය මම ලෝතුරා බුදු වෙනවා කියලා ඇති කරගත්තු සිටිවිල්ලනේ මනෝ ප්‍රනිදානේ අන්න ඒ නිසා තමයි කියන්නේ මේ ලෝකේ කුසලයේහි සිටිවිල්ලක් ඉපදවීම පවා බොහෝ උපකාරයි කියලා බොහෝ උපකාරයි. තස්මාතිහ චුන්ද පරේ විහිංසකා භවිස්සාමාති භවිස්සanti මයිමිත්තා අවිහිංසකා භවිස්සාමීති. දැන් ආපහු බුදුරජාණන් වහන්සේ දේශනා කරනව අර සල්ලේක පරයයේ කාරණා 44. කුමක් සඳහාද? දැන් සල්ලේක පරයයේ මුලින්ම මොකද්ද කිව්වේ? මේ ලෝකයේ අනුන් හිංසාවෙන් යුක්ත වන්නෝය අපි අවිහිංසාවෙන් යුක්ත වෙමු. දැන් චිත්තුප්පාද පරයායේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා චුන්ද කුසලයේහි සිතක් පිහිටුවීම පවා කුසලයේහි කුසල සිතක් ඉපදවීම පවා බොහෝ උපකාරයි. එතකොට අන්‍යයෝ හිංසාකාරී අයය අපි හිංසාකාරී නොවන්නෝ වෙමු කියලා සිතිවිල්ල උපද්දවපු එක පවා බොහෝ උපකාරයි. ඒකනේ මේ කියන්නේ. අර සල්ලේක පර්යායේ අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝය අපි ප්‍රාණඝාත නොකරෙමු. අන්‍යයෝ අදත්තා දාන කරන්නෝය අපි අදත්තා දාන නොකර ඉන්න කෙනෙක් වෙමු. අන්‍යයෝ බොරු කියන්නෝය අපි බොරු නොකියායිමුය. ආදී වශයෙන් සිතුවිල්ල ඉපද්ද වූ එක පවා පින්නතුනේ බොහෝ උපකාරයි කියලා. මේ කියන පරිද්දෙන්ම සියල්ල සපුරා ගන්නට නොහැකි වුණත් ඒ සිතිවිල්ල හරි උපද්දවනවා නම් ඒකත් බොහෝ ಉಪකාරයි කියනවා. ඒ සිතිවිල්ල ඉපදවීමම තමයි හිංසාව දුරු කරන්න තියෙන ක්‍රමය. මම අවිහිංසාවාදියෙක් වෙනවා කියලා සිතිවිල්ල ඉපැද්දවීමමනේ පින්වතුනේ හිංසාව දුරු කරලීමේ ක්‍රමය. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සිතිවිල්ල ඉපැද්දවීමම නේද ඒ ප්‍රාණඝාතේ නොකර ඉන්න මුල් වෙන්නේ. මම බොරු කියන්නේ නැතිව ඉන්නවා කියලා සිතවිල්ල උපද්දවනම එක නේද පින්වතුනේ බොරු නොකියා ඉන්න කාරණේ වෙන්නේ. අන්න ඒ නිසයි කියන්නේ චිත්තුප්පාද පර්යාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඒ සල්ලේකය කිරීම සඳහා කරන්න තියෙන එක දෙයයි සිත ඉපදවීමයි. මේ අපිට දේශනා කරන්නේ මොකද්ද? ප්‍රාණඝාත කරන ලෝකේ මං ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා සිත උපද්දවන්න කියනවා. පිට අසීරුම දේ ඒකනේ පින්නතුනේ. ධර්මයක් දේශනා කළා වුණත් පින්වතුනේ ඒ ධර්ම දේශනාව කෙරෙහිම සිත පිහිටුවාගෙන ශ්‍රවණය කරන්න නම් සිත උපද්දවන්න විතරනේ තියෙන්නේ. අද නම් මේ දේශනාව මම අහනවා කියලා සිත උපද්දවන එක විතරයි. අද නම් මම දන ගහලා වන්දනා කරනවා කියලා සිත උපද්දවන එක ඒකයි කියන්නේ. මෙතන මේ සල්ලේක කාරණා සල්ලේක පර්යායන් 44ක් දේශනා කළා. මේ සියල්ල සඳහා කළ යුතු මුල්ම කාරණේ සිත ඉපැද්දවීමයි. ඒ සිත ඉපැද්දවීම පවා මේ සල්ලේකයෙහි බොහෝ උපකාරයි කියනවා. ඉතින් ඇත්තටම ප්‍රාණඝාත නොකර හිටියොත් අදත්තා දාන නොකර හිටියොත් ඒවායේ ආනිසංස ගැන කවර කතාද කියලා අහනවා. කවර කතාද? චිත්තුප්පාද පර්යායෙන් අනතුරුව පින්නතුනේ පරික්‍රමන පර්යාය. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කාරණේටම උපකාර කාරණා. සෙය්‍යතාපි චුන්ද විසමෝ මග්ගෝ තස්සාස්ස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්කමනාය චුන්දය විෂම මාර්ගයක් තියෙනවා විෂම මාර්ගයක් කියන්නේ කටුපඳුරු පිරිච්ච වලගොඩලි පිරිච්ච ඊළඟට හොරහතුරු පිරිච්ච වගවලසුන් පිරිච්ච විෂම මාර්ගයක් තියෙනවා ඒ විෂම මාර්ගයෙන් යම් තැනකට යනවා නම් චුන්ද ඒ විෂම මාර්ගයෙන්ම යන තැනට යන්න හොරහතුරු නැති කටුපඳුරු නැති වලගොඩලි නැති වගවලසුන් නැති මනා වූ සම වූ මාවතකුත් තියෙනවා. දැන් යන්නේ මොකෙන්ද? හා? දැන් යන්නේ මොකෙන්ද පින්නත්? හොඳ මාර්ගයෙන් සම මාවතෙන් යනවා. සම මාවතක් නැත්තම් ගියාට කමන්නේ අර කී. සම මාවතක් තියෙනවා බුදුහාමුදුරුවෝ වදාළේ ඒකයි. සම මාවතක් තියෙනවා අහන්නේ. මොකද්ද සම මාවත? යම් තැනකට යන්න තියෙන සොර සතුරු වගවලසු පිරිච්ච, කටුපඳුරු පිරිච්ච විසම වූ මාවතක් තියෙනවා. ඒ මාවතේ නොයා එතනටම යන්න වෙන මාවතකුත් මනා නිවැරදි ආරක්ෂිත මාවතක් තියෙනවා. මොකද්ද විහිංසාව කියන එක විෂම මාවත නම් මහණෙනි අවිහිංසාව කියන්නේ සම මාවතයි කියනවා. ප්‍රාණඝාතය කියන්නේ විෂම මාවත නම් ප්‍රාණඝාතයෙන් වැළකීම මහණෙනි සම මාවතයි කියනවා. අදත්තා දානය කියන්නේ විෂම මාවත නම් අදත්තා දාණයෙන් වැළකීම කියන එක සම මාවතයි කියනවා. මාවතක් නැතුව නෙමෙයි යන්න. හරිම වැදගත් දෙයක් ලෝකේ අර පාරේ යන්න එපා කියලා කියනවා නම් එයාට යන්න වෙන පාරක් කියන්න එයාට පුළුවන් වෙන්න ඕනේ. ඔය දරුවන්ට වුණත් බොහෝ අම්මලා අරක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා කියනවානේ. හැබැයි දෙමව්පියන්ගේ ලොකු අඩුවක් තියෙනවා. මොකද්ද? ඒක කරන්න එපා කිව්වට ඒ වෙනුවට මේක කරන්න කියලා පෙන්වන්නේ නැහෙනේ දෙයක්. ඒ නිසා ඒ දරුවෝ සාහසික වෙනවා. මොකද හැමදේම එපානේ. දැන් උදාහරණයකට අපි හිතමු gedare ඉන්න සුරසල් සත්වයාට දරුවා පාරක් ගහනවා. එපා කිව්වා වෙනුවට තේ ගහන්න එපා. ඒ සත්වයාට කිරි ටිකක් දෙන්නකෝ. කෑම ටිකක් දෙන්නකෝ. ඒ දරුවව පෙරලන්න සූදානම් වෙන්නේ දරුවගේ හිත පෙරලන්න ඒ දෙමව්පියෝ සමර්ථ වෙන්නේ ඒ නිසා මතක තියාගන්න කෙනෙක් විෂම මාවතේ නොයවා ඉන්න ඔබට උවමනා නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ සම මාවතක් ඔහුට පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ කළේ ඒක. මේ ලෝකේ අර සල්ලේක පර්යායන් 44 දිම දේශනා කරපු මේ අන්‍යයෝ ප්‍රාණඝාත කරන අය හිංසාවේ ඉන්න අය අදත්තා දාන කරන අය අබ්‍රහ්මචාරී අය මුසාවාද කරන අය සම්ප්‍රප්පලාප කියන අය පරුස වචන කියන අය ඒක තමයි විෂම මාවත මේ ලෝකේ කටු පඳුරු වල පැටලි පැටලි මේ ලෝකේ යන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට සම මාවතක් පෙන්නවා ප්‍රාණඝාතයෙන් වළකින්න, අදත්තා දාණයෙන් වළකින්න, Brahmachari වෙන්න, මුසාවෙන් වළකින්න ඒක තමයි සම මාවත. අනතුරු රහිත මාවත. ඒ අනතුරු රහිත මාවතේ මොකද්ද තියෙන්නේ? විෂම මාවත මගහැරීම පිණිස සම මාවතක්. ඒ සමමාවතේ යනවා කියලා සිත ඉපදවීම පවා බොහෝ උපකාරයි කියලා තමයි චිත්තුප්පාද පර්යායදි කියලා දුන්නේ. ඊළඟට පරික්කමන පර්යායෙන් අනතුරුව පෙන්වතුනේ පරිභාව පර්යාය තමයි දේශනාවේ සඳහන් කරන්නේ. මම නැවත අර සල්ලේක පර්යායේ කාරණා 44 විවරණේ කරන්නේ නැහැ. ඒ එක් එක් කාරණාවන් පින්නතුනේ නොකර ඉඳීම පිණිස එයින් වැළකීම පිණිස ගන්නා වූ වීරිය පරිශ්‍රමය තමයි පින්නතුනේ මෙතන පරික්කමන පර්යාය කියලා කියන්නේ. උපරිභාව පර්යාය ඊළඟට පින්වත්නි සේයතාපි චුන්ද ඒකේචි අකුසලා ධම්මා සබ්බේතේ අදෝභාවං ගමනීයා. චුන්දය යම්සේ මේ ලෝකයේ යම්කිසි අකුසල කර්මයක් තියෙනවා නම් ඒකේචි අකුසලා ධම්මා යම්කිසි අකුසල ධර්මයක් වෙයි නම් සබ්බේතේ අදෝභාවං ගමනීයා. ඒ සියලු අකුසල ධර්මයෝ සංසාරේ හොඳ විපාක සලසා දෙනේව නෙවෙයි අමිහිරි විපාක ගෙනල්ලා දෙනේවමයි. ඒ නිසාම ඒ අකුසල ධර්මයෝ යම්තාක් වෙද්ද ඒ සියලු අකුසල ධර්මයෝ පහත්යයි සම්මත කොටටයි වැටෙන්නේ. කිසිම අකුසල ධර්මයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ සෑම අකුසල ධර්මයක්ම පහත් සත්‍යයි සම්මත ගොඩටයි වැටෙන්නේ. ඒ අකුසල ධර්මයකින් සුගතියකට යනවා කියලා එකක් නැහැ. ඒ අකුසලයකින් වෙන්නෙම පින්වතුනේ දුගතියට යන එකමයි අදෝභාව ගමනීය. පහලට තමයි යන්නේ. පහත් තැනට තමයි යන්නේ. යේකේ චිකුසලා ධම්මා සබ්බේතේ උපරිභාවං ගමනීය. යම්තා කුසල ධර්මයෝ වෙයිනම් ඒ සියලු කුසල ධර්මයෝ උපරිභාව ගමනීය. මිහිරි විපාක ඇති බැවින් උසස් යයි සම්මත කොටසට ගෙනෙනවා. දැන් ආපහු යන්න සල්ලේක පර්යායන් 44ට. සල්ලේක පර්යායන් 44 ආපහු කල්පනා කරන්න පළවෙනි එක මේ ලෝකේ අන්‍යයෝ හිංසාකාරී හුය එනිසා මම අවිහිංසාවෙන් යුක්තව ඉන්නවා කියලා සල්ලේකේ කරන්න කියනවා. එහෙම අවිහිංසාවාදීව ඉන්නවා කියලා සිතිවිල්ල පැද්දවීම පවා බොහෝ උපකාරයි කියලා චිත්තුප්පාද පර්යායදී කිව්වා. ඒ හිංසාකාරීකම නැමැති විෂම මහවත හැරදාන්න අවිහිංසාවාදීකම නැමැති සමභූමිය තියෙන බව පරික්කමන පර්යායදී කිව්වා. දැන් කියනවා මොකද්ද? ඒ ප්‍රකාශය ඒ කාරණේ දෙකට කඩලා මේ ලෝකේ අන්‍යයෝ හිංසාකාරීහුය මේ ලෝකේ යම් අකුසලයක් වෙද්ද ඒ සියල්ල නොමිහිරි විපාක තිබෙන්නා වූ පහත්යයි සම්මත ගොඩට ගැනෙනේවා එහෙනම් අර විෂම මාවත කියලා කිව්වේ මොකද්ද? සසරේ අමිහිරි විපාක ගෙනල්ලා දෙන පහත්යයි සම්මත ගොඩට වැටෙන දේවල් හැටියට දැන් පෙන්වනවා. ඊළඟට එයින් වෙන්වෙච්ච අවිහිංසාවාදේ පෙන්නනවා. යේකේචි කුසලා ධම්මා සබ්බේතේ උපරිභාවං ගමනීයා ඔන්න සමමාවතේ හැටි. සමමාවත නම් වූ කුසල මාවත සංසාරයේ මිහිරි විපාක ගෙනල්ලා දෙන උසස්යයි ශ්‍රේෂ්ඨයයි සම්මත ගණයට ගණනවා කියලා පින්වත්නි එය හීන ප්‍රනීත වශයෙන් උස් පහත් වශයෙන් බෙදා දක්වනවා සල්ලේක පරයය නොඑක ආකාරයෙන් අපිව මේ සමාදන් කරවන්නේ මොකේද හිංසාවෙන් ඉවත් කරවලා අවිහිංසාවාදී පිහිටවන්න ප්‍රාණඝාතයෙන් අයින් කරලා ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි යොදන්න අදත්තා දාණයෙන් අතමුදවලා අදත්තා දාණයෙන් වැළකීමෙහි අපිව පිහිටවන්නනේ ඊළඟට උපරිභාව පර්යාය උපරිභාව පර්යාය තමයි කිව්වේ මොකද්ද යම් අකුසලයක් වෙයි නම් ඒ අකුසලය සංසාරයේ පහත් යයි සම්මත ගණයට ගණනනවා විපාකය අමිහිරි නිසා යම් කුසලයක් වෙයි නම් ඒ කුසලය විපාකය මිහිරි නිසා උසස් යයි සම්මත ගොඩට ගණනනවා ඉන් අනතුරු වෙන්නේ පරිනිබ්බාන පර්යාය සෝ වත චුන්ද අත්තනා පලිප පලිපන්නෝ පරං යම් කිසි කෙනෙක් ඡුන්දය ඒ කාන්තයෙන්ම පලිප පලිපන්නෝ පලිප කියලා කියන්නේ පින්වත්නි මඩ වගුරට පලිප පලිපන්නෝ කියන්නේ යම් කිසි කෙනෙක් සෝ යමෙක් හිතෙම වත ඒ කාන්තයෙන් ඡුන්ද තමන් මඩේ බැහැගෙන එරිලා නාසයේ දක්වාම මඩේ එරිලා පරං වෙනත් කෙනෙක් පලිප පලිපන්නං උද්දරිස්සතිති නේතං තානං විජ්ජති. කෙනෙක් මඩට බැහැගෙන ඒ මඩට බැහැගත්තු කෙනා මඩේ නහය දක්වා එරිලා ඒ මඩේ ඉන්න තවත් කෙනෙක්ව ගොඩට දානවා කියලා එකක් නේතං තානං විජ්ජති. එහෙම එකක් අවදාකවත් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ මඩෙන් ගොඩ ගන්න පුළුවන් තව කෙනෙක්ව මඩෙන් ගොඩට ආපු කෙනෙකුට කියනවා. අන්න ඒ වගේ තමයි කියනවා යම් කිසි කෙනෙක් මේ ලෝකයේ දමණය වෙලා නැද්ද ඊළඟට නිවිලා නැද්ද දමණය නොවිච්ච කෙනෙකුට දමණය නොවුවෙක් දමණය කරන්න බෑ පැහැදිලිද එතකොට දමණය වෙච්ච කෙනෙකුටම තමයි පින්වත්නි දමණය නොවිච්ච කෙනෙක්ව දමණය කරන්න පුළුවන් නිවිච්ච කෙනෙකුට තමයි තව කෙනෙක්ව නිවන්න පුළුවන් සැනසিচ্ච කෙනෙකුට තමයි තව කෙනෙක්ව සනසවන්න පුළුවන්. හික්මිච්ච කෙනෙකුට තමයි තවත් කෙනෙක්ව හික්මවන්න පුළුවන්. ලෝකේ අන්‍යයෝ හිංසාකාරීය. මම අවිහිංසාවාදී වෙනවා කියලා দমনය වෙච්ච කෙනාට තමයි හිංසාකාරී වූ ලෝකය අවිහිංසාවට ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රාණඝාත කරන ලෝකයේ මම ප්‍රාණඝාත කරන්නේ නෑ කියලා පින්වත්නි දමණය වෙච්ච කෙනෙකුට තමයි ප්‍රාණඝාත කරන ලෝකය ප්‍රාණඝාත නොකරන්න দমনය කරන්න පුළුවන් වෙන්නේ. අසිරිමත් මාවතක් පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේ පින්නන්නේ. මේ පරිද්දෙන්ම පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පින්නනවා මේ ලෝකයේ හිංසා කරන පුද්ගලයන්ගේ ඒ කෙලෙස් ධර්මයේ නැති කිරීම සඳහා দমনයේ වෙච්ච පුද්ගලයෙක් අන්‍යන්ව দমনය කරනවා වගේ පින්නතුනේ හිංසාවෙන් වැළකීම කියන එක හිංසා සිත දුරු කිරීම සඳහා හේතු වෙනවා. ප්‍රාණඝාතෙන් වළකිනවා කියලා උපදවන්නා වූ චිත්තුප්පාදය ප්‍රාණඝාත සිටිවිල්ල පින්වතුනේ විනාශයට පමුණවනවා. මං අදත්තාදාන කරන්නේ නැහැ කියලා ඇති කරගන්න චිත්තුප්පාදය අදත්තාදාන සිටිවිල්ල විනාශයට පමුණවනවා. මම ගුණමකු වෙන්නේ නැහැ කියලා තිගන ගන්න චිත්තුත්පාදය ගුණමකු භාවය පින්නතුනේ අපේ සිතෙන් විනාශ කරලා දානවා. මේ පෙන්වන්නේ පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ව පින්වතුනේ විනාශ කරන විනාශයට පමුණුවන එකක් නෙවෙයි. ස්වකීය කුසල චිත්තෝත්පාදයක් තුලින් ස්වකීය කෙලෙස් ධර්මයන් අභාවයට පමුණුවන වැඩපිළිවෙලක්. මේ මුළු සල්ලේක සූත්‍රයේම පෙන්වන්නේ කුසල චිත්තුත්පාදයක් ඔස්සේ තමන්ගේ సంతානයේ ඇතිවන කෙලෙස් ධර්මයන් විනාශයට පමුණුවන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. ඒ සිටිවිල්ල උපද්දවන එක පවානිසංසදායකයි කියන්නේ ඒකයි. මාවතක් නැතුව නෙමෙයි. විෂම මාවත මගහරින්න විෂම මාවතෙන් ගැලවෙන්න සම මාවතක් තියෙනවා. ප්‍රාණඝාත කරන විෂම මාවත අතාරින්න ප්‍රාණඝාත නොකිරීම නැමැති සම්මාවත අපිට තියෙනවා පින්නතුනේ. මේ එකින් එක සල්ලේක පర్యායේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මිත්‍යා දෘෂ්ටිකයාගේ මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම පිණිස සම්මා දිට්ඨිය පින්වත්නි තියෙනවා. එතකොට ඒ ඇති කරගන්න සම්මා දිට්ඨිය පින්වත්නි අර ඇතිවන්නා වූ මිත්‍යා දෘෂ්ටිය කියන එක පින්නතුනේ නිවීමට පමුණවනවා දමණයට පමුණවනවා. දැන් මිත්‍යා දෘෂ්ටියට නැගෙන්න නැගින්න බෑ. ඇති කරගන්නා වූ සම්මා කම්මන්තය කියන එක මිච්ඡා කම්මන්තයටපත් කරනවා පින්නතනේ. මිච්ඡා කම්මන්තයට නැගින්න බෑ දැන්. සම්මා කම්මන්තයෙන් එයටපත් කරලා තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රතිපදාව ධානයන්ගෙන් කෙලෙස් වහලා තියාගෙන නැවත ඒ කෙලෙස් වලට විවෘත වෙලා සතර ආපා දුක් වලට වැටෙන අනතුරකින් අපිව ගලවලා තමන් තමන්ගේ సంతානය ගැන විමසීමකින් පින්නතුනේ సంతානෙින්ම කෙලෙස් ධර්ම උගුලලා විසි කරලා නැවත නූපදින පරිද්දක් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරයය දේශනා කළේ. හරියට ගොවියෙක් විසින් කුඹරක ඇවිදිනකොට දකින්න හම්බ වෙන බජිරි ගහක් ආදී තිබුණොත් මේ ගොවියා මොකද කරන්නේ? ඒ වෙලාවෙම මේ බජිරි ගස් ටික පින්නතුනේ තමන්ගේ හතුරෙක් දැක්කා වගේ ගලවලම ගන්නවද නැද්ද? මුල් වලින්ම ගලවලා ගන්නවා. ගලවලා අරගෙන ආපහු මඩේවත් නියරේවත් තියන්නේ නැහැ. ඒ කුඹුරෙම තියෙනවා නම් ගල් තලාවක් මේ බජිරි ටික ගලවලා අරගෙන ගිහිල්ලා ගස් පිටින්ම දානවා කොහෙද? අර ගල් තලාවේ. ගල් තලාවේ දාපුවම මොකද වෙන්නේ? ඒ බජිරි වල බීජය පවා විනාශ වෙලා නැවත නූපදින පරිද්දෙන්න නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක පරයයන් අපිට පෙන්වන්නේ අපේ సంతානයේ ඇතිවන්නා වූ මේ ප්‍රාණඝාත අදත්තාදාන ඊළඟට අබ්‍රහ්මචාරී භාවයේ ඊළඟට මුසාවාදාදී මේ කෙලෙස් ධර්ම බජිරි ගලවනවා වගේ ගලවලම නැවත නූපදින පරිද්දෙන් විනාශ කරලා දාන්න කියලා. මේ කෙලෙස් ධර්ම ටික දුරු කරගත්තට පස්සේ ඒ సంతානයේ මොන තරම්නම් නිදුස් වෙයිද? ඒ సంతානයේ මොන තරම්නම් නිර්වෘල් වෙයිද? බුදුරජාණන් වහන්සේ අවසානයේදී දේශනා කරනවා ඉතිකෝ චුන්ද දේසිතෝ මයා සල්ලේකෝ පරියායෝ මිසේ චුන්දමා විසින් කෙලෙස් සිඳ දමන ක්‍රමය මං කියලා දුන්නා කෙලෙස් සිඳල දමන ක්‍රමය මම මම කියලා දුන්නා බලන්න කොච්චර ලස්සනට විස්තර කළාද කියලා මේක සම භූමියක් සම මාවතක් තියෙනවා විසම මාවත අතරින්ද ඒ සම භූමියේ යනවා කියලා සිත ඉපදවීම පවානතුරු වලින් නිදහස් වෙන්න හේතු වෙනවා. කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ පාරේ අපිව පිහිටුවලා තියනවද බලන්නකෝ. මහණෙනි මේක කරන්න පුළුවන් කියලා නොඑක් නොඑක් ආකාරයෙන් අපිව මේ මාවතේ යෙදවීමක් නෙමේ කරලා තියෙන්නේ. චුන්දය මාමෙහි කෙලෙස් සිඳලන කාරණේ දේශනා කළා. දේසිතෝ චිත්තුප්පාද පරයායෝ චිත්තුත්පාද පරයාය මං දේශනා කළා. දේසිතෝ පරික්කමන පරයායෝ පරික්කමන පර්යායත් මම දේශනා කළා. දේසිතෝ උපරිභාව පර්යායෝ උපරිභාව පර්යායත් දේශනා කළා. දේසිතෝ පරිනිබ්බාන පර්යායෝ පරිනිබ්බාන පර්යායත් මන් දේශනා කළා. යං කෝචුන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය චුන්දය මේ ලෝකයේ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවනම් ඡුන්දය මේ ලෝකේ ශ්‍රාවකයන්ට සැබවින්ම අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඒ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවෙන් යමක් කළ යුතුය නම් කතං ගෝතං මයා චුන්ද මං අනුකම්පාවෙන්ම නුඹලට ඒක කළා බලන්නකෝ මේ අපවීම චුන්ද නුඹලට අනුකම්පාවෙන් යම් ශාස්ත්‍රූවරයෙක් යමක් කළ යුතුය නම් චුන්ද මං නුඹලට අනුකම්පාවෙන් ඒක කළා ඒතානි චුන්ද රුක්ඛ මූලානි චුන්දය මේ තියෙන්නේ වෘක්ෂ මූලයන් ඒතානි ශුන්‍යාගාරානි මේ තියෙන්නේ ශූන්‍යාගාර ජායත චුන්ද මා පමාදත්ත චුන්දය ධාන වඩව් ධාන වඩව් මේ කියන්නේ මොකද්ද චුන්ද දැන් මගේ වැඩ කොටස ඉවරයි දැන් තියෙන්නේ නුඹලගේ වැඩ කොටසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මං කිසිම තැනක අඩුවක් තියලා නැහැ කියලා කොහොමද චුන්දමම සල්ලේක පරයය දේශනා කළා. චිත්තුප්පාද පරයය දේශනා කළා. පරික්කමන පරයය දේශනා කළා. තමන් වහන්සේ දේශනා කළ සියලුම පරයයන් දේශනා කරලා තමයි වදාළේ චුන්දමන් යමක් කළ යුතුයි නම් මං දැන් කළා. දැන් තියෙන්නේ නුඹලගේ කොටස. මෙතනින් පස්සේ ශ්‍රාවකයා දුකට වැටෙනවා නම් ඒකට ඒ ශ්‍රාවකයා වග කියන්න ඕන පින්වත්. පැහැදිලිද? මෙතනින් පස්සෙත් පින්වත්නි ශ්‍රාවකයා සතර අපායේ මහගෙදර කරගත්තු ගමන කියනවනම් ඒකට ඒ ශ්‍රාවකයාම පින්වත්නි හේතු හොයා ගන්න ඕනේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දෝෂයක් නෙවෙයි. ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ දෝෂයක් නෙවෙයි. මොකද උන්වහන්සේ අපි වෙනුවෙන් කළ යුත්ත කළ යුත්ත කළා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. හැබැයි චුන්ද මේ වෘක්ෂ මූල තියෙනවා ශූන්‍යාගාර තියෙනවා ධාන වඩව් චුන්ද පමා වෙන්න එපා. පමා වෙලා පස්සේ පසුතැවිලි වෙන්න එපා කිව්වා. පමා වෙලා පස්සේ පසුතැවිලි වෙන්න එපයි කිව්වා. අපි යම් පසුතැවිල්ලක ඉන්නවා නේ බුදුරජාණන් වහන්සේ වැඩේ ඉන්න කාලේ හිටියානම්. එහෙම පසුතැවෙනවා. මේ ධර්මයේ දැන්නේ අපිට මෙහෙම අහන්න තියෙන්නේ. ඉස්සර අපිට ඔච්චර බණ අහන්න නැහනේ. ඉස්සරත් අපිට මේ වගේ බණ අහන්න තිබ්බනම් කියලා කියලා ඉන්නවද නැද්ද? ඒත් එච්චරම තමයි. <laughs> පින්වත්නි කෙනෙක් රැයකට නිදාගන්න නැතුව ඉඳලා පහුවදා පැය භාගයක් විවේකයක් આવුත් මොකද කරන්නේ? ඊයේත් මට නිදාගන්න බැරි වුණා කියලා ඒ නිමේෂයෙන් නිදා ගන්නවා. අනේ ඒ කාලේ අපිට බණ අහන්න තිබුණේ නෑ කියලා පින්වත්නි ඒ ක්‍රමයෙන් බලනවා නම් පින්වතුනේ ඒ කාලේ අහන්න බැරි වුණ ධර්ම ශ්‍රවණයත් එක්ක දැන් කරන්න වීරිය කරන්න ඕනද නැද්ද? වීරිය කරන්න ඕනේ. උදේට කාපු නැති කෙනෙක් අනේ මං උදේටත් කෑවේ නෑ කියලා දවල් ටිකක් වැඩියෙන් කරනනේ. අන්න ඒ වගේ තමයි. අනේ ඒ දවස්වල අපිට මේ ධර්මයේ තිබුණේ නෑ. එහෙනම් මේ ධර්මයේ තියෙන වෙලාවේ හගන්න ඕනේ කියලා වැඩි වැඩියෙන් මේ ධර්මයට යොමු වීම නේද කරන්න ඕනේ. ඒක එක්ක පස්සේ පසුතැවිලි වෙන්න එපා. ජරාවටපත් වුණාට පස්සේ, දි รา පත් වුණාට පස්සේ, පලක් බැඳ ගන්න බැරි වුණාට පස්සේ පින්නොතනේ පසුතැවිලි වෙන්න එපා. පමා වෙන්න එපා. අයං වූ අම්මාහකං අනුශාසනී. චුන්ද මේ තමයි මගේ අනුශාසනාව කිව්වා. මේ තමයි මගේ අනුශාසනාව. පින්වත්නි, ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා මහා චුන්දෝ භගවතෝ භාසිතං අබිනන්දීති. භාග්‍යතුන් වහන්සේ මෙසේ දේශනා කළා. මේ දේශනාව අහගෙන ඉඳපු චුන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඉතාම සතුටින් අනුමෝදන් වුණා. සාදු සාදු සාදු කියලා අනුමෝදන් වුණා. පින්වත්නි මේ දේශනාව අවසානයේම කියනවා පින්නතුනේ චතුත්ථාරීස පදාවුත්තා සන්ධයෝ පංච දේසිතා සුත්තන්තෝ සල්ලේකෝ නාම ගම්බීරෝ සාගරූපමෝ සිව්සාලිස් පද කෙනෙක් කියන ලදහ චතුත්තාරීස පදාවුත්තා පද 44ක් කිව්වා මොනවද ඒ සල්ලේක සල්ලේක පර්යායන් 44යි පද 44ක් කිව්වා ඒ පද 44 සන්දයෝ පංචදේශිතෝ පංච සංධියකින් දේශනා කළා මොනවද මේ පංච සංධිය සල්ලේක පර්යාය චිත්තුප්පාද පර්යාය පරික්කමන පර්යාය උපරිභව පර්යාය සහ පරිනිබ්බාන පර්යාය කියලා පංච සන්දීන් දේශනා කළා. තුත්තන්තෝ සල්ලේකෝ නාම සල්ලේක සූත්‍රය නම් මේ සූත්‍රය ගම්බීරෝ සාගරූපමෝ මහ සයුර වගේ ගැඹුරුයි කිව්වා. පද 44ක් දේශනා කළා පංච සන්ධියක් දේශනා කළා එසේ වදාලා වූ මේ සල්ලේක සූත්‍රය මහා සාගරයෙන් ගැඹුරුයි කියලා තමයි දේශනාව විවර කළේ. පින්වතුනි නැවත නැවත ඔබට සඳහන් කරන්න තියෙන්නේ මගේ සිත කෙලෙසුන්ගෙන් මිදේවා කිව්වට ඒක සිද්ධ වෙන්නේ ඉබේ නෙවෙයි. සල්ලේක පර්යායක් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ සිත කෙලෙසුන්ගෙන් දුරු කර ගැනීම සඳහාමයි. ඒ සල්ලේක පර්යායෙහි ඔබව පිහිටුවන්න ඕන නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිත ඉපදුනත් මහණෙනි බොහෝ වැඩදායකයි කියලා. ඒ නිසා සල්ලේක පර්යායෙහි සියල්ලෝ නොපසුබට වෙත්වා හැම දිනාටම කෙලෙස් සිඳලන්න මේ දේශනාවත් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් කළ දේශනා මාලාව අදින් නිමාවටපත් වෙනවා පින්වතුනි අදත් මේ උතුම් ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරන්නේ අපේ පින්වන්ත කමානී මායා දුන්න මෑණියන් රුක්ලන්ත මායා දුන්න පියතුමන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වන්ත පිරිස අපේ හේමක මහත්මාණන්ගේ සංවිධාන ශක්තියෙන් යුක්තව ඒ පින්වන්ත සෑම සියලු දෙනාටම ඉක්මන් භවයකදීම උතුම් වූ ධර්මාවබෝධේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම ගෞරවයෙන් එක් වෙච්ච ඔබටත් මේ කුසල් නිදුක් නිරෝගී භව පිණිසත් හේතු වේවා සියලු දෙනා විසින් මේ රැස් කරගත් අප්‍රමාණ කුසල ධර්මයෝ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 කල් ගලා බසීවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti තේ ඉමිනාතේ සමිජ්ජතෝ